තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ගිය පාර අපි අවසන් කළා සම්පූර්ණ කළා ඉත්ත ධම්ම සූත්‍රය. ඒකේ ද අවසන් කළා. ඒකෙන් දෙන්නේ මොකද්ද මේ ඒ සත්පුරුෂ අදහස ඉෂ්ට කර ගැනීම සඳහා සහායකර ධර්ම මේවයි කියලා පෙන්වනවා. නමුත් ඒව වර්ග කළා එකින් එකට මේකේ හේතු කරන සූත්‍ර කරන ගතිය ඒක තිබුණේ නැහැ. නමුත් මේ දැන් පටන් ගන්න සූත්‍රයේ තියෙනවා ඒ ගතිය. මේ බුද්ධ දේශනාවේ එන්නේ එලිදරව් නැත්තම් ප්‍රකාශ වෙන කරුණු ඕක දේශනාවයි ඔය ඕක ඔක්කොම තියනවා කියලා හිතන් කියන්න බෑ හැම එකකම අලුත් අර ජීවිතයක් එක්ක සම්බන්ධ කිරීමේ අලුත් පැත්තක් හැම වෙලෙම පෙන්වනවා මේ ධර්මය ඉගෙන ගැනීම ජීවිතයත් එක්ක සම්බන්ධ කිරීම සඳහා කරන දෙයක් ඉගෙන ගැනීම කියන්නේ උගුල්ලලා මේ උපුටලා ගන්නවා කියන එකයි කියන්නේ. ඒ උපුටලා ගන්නවා කියේ මොකද්ද? දැන් අපි යම් කිසි දෙයක් උපුටලා අරගත්තාම ඒක තමන්ගේ ප්‍රයෝජනයට තියාගන්න. ඒකට තමන්ගේ ප්‍රයෝජනයට තියා ගැනීම ඒකට සාමාන්‍ය පාලි වචනේ තියෙනවා ඉගෙන ගැනීම කියන වචනේ උග්ඝහ නිමිත්ත කියන එක එතෙන්ද මේ මේ සම්බන්ධ වෙනවා. උග්ඝා නිමිත්තේ කියන්නේ ඉගෙන ගැනීම. කියන්නේ අර උපුටලා ගත්ත කොටස කියන එකයි පෙන්වන්නේ. ඒතර දැන් මේ දේශනා වලින් යම් යම් දේ Taman මේ කියන ඔක්කොම නෙවෙයි Taman ඒවා ජීවිතයට මේ වෙන් කරගන්න අරගන්නවා එතන සම්පත් වෙනවා ඒක Tamanගේ මනෝදහසයි. අන්න එතන ඉඳලා ඒකත් එකයි යාට ජීවත් වෙන්න වෙන්නේ. කොච්චර වීර්ය කරත් එයින් පිටපණින්න බෑ යාට. ඒ මොකද හැම වෙලෙම අර ධාරණය සිතත් එක්ක සම්බන්ධයි. ඒක නිසා මේ අර ධර්මයේ ඉගෙනීමේ තියෙන ඒවා ඉගෙනවා ගන්න කියන පුංචි ළමෙක් වගේ ඉගෙන ගැනීමක් නෙවෙයි. ඒක තෝරා ගැනීමේ තියෙන වටිනාකම උකයි. එයා එක්කම අර ධර්මයේ මිශ්‍රණය. අනේ ඒ தත්ත්වය ජීවිතයට ඇඳගන්න අද මේ මේ පටන් ගන්න සූත්‍රයේ ලොකු ප්‍රයෝජනයක් ලොකු උදව්වක් ගන්න පුළුවන්. මේ තයෝ ධම්ම සූත්‍රය කියලා දෙන්නන්නේ මොකද තයෝ ධම්ම සූත්‍රය කිව්වේ ඒකේ ධර්ම තුන තුන බුදුහාමුදුර කොටස. ධර්ම තුන තුන. ඒකෝ මේකේ පළමුවෙන්ම කියන්නේ මොකද්ද උන්වහන්සේ? ලෝකේ තථාගතවරු ලෝ පහළ වෙන්නේ තථාගතවරුලෝ පහළ වෙන්නේ ජාති ජරා මරණ කියන මේ තුන තිබෙන නිසා. ඒ තුන නැත්තම් තථාගත කෙනෙක් ලෝකයට වෙන්නේ. ඔන්න එතකොට දැන් අපිට නිකම්ම සාමාන්‍ය හැඟීමට එනවා මේ ජාති ජරා මරණ කියන්නේ මේ උපදින. ඒ වගේම ජීවත් වෙන අපේ යා දුර්වලලා යනවා. මහලු බවට පත් වෙනවා. ඊළඟට මරණයටපත්. ඕක නිසා අර ලෝකේ සම්මා සම්බුදුවරු ඕක නැතිකරන්න ලෝ පහළ වෙන්නේ නැහැ කියන හැඟීමක් තමයි අපේ හිතට ඕක කියනකොටම එන්නේ. නමුත් මේ ඊට වඩා ගැඹුරු ටිකක් හිඳා බැස්ස අදහසක් මේක ඇතුලේ තියෙනවා. තථාගත කියන්නේ යම්සේ යා යුතුයද යම්සේ යා යුතුයද එසී ගියා වූ කියන එකයි තථාගත කියන්නේ. එතකොට ඒ යම්සේ යා යුතුයද කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතයේ මේ අනන්ත අප්‍රමාණ කම්කටොළු දුක් පීඩා රිදුම් කැක්කම් වලින් බේරගන්න මං කොහොමද සිත ගමන් කළ යුතුයද මේවා කොහොම මේ සිතත් එක්ක පැටලිලා මේ ඔක්කොම වෙන්නේ අප්‍රමාණ සිදුම් වෙනවා එතකොට ඒ සිදුම් ඔක්කොම සිතත් එක්ක සිත ප්‍රධානව ඒවට මූලික වෙනවා එතකොට මේ ආදිපත්‍ය සිතේ කොයි ආකාරයෙන් ක්‍රියා කලවිය කරවිය යුතුද මේ වයෙන් බේරෙන්නේ දැන් සාමාන්‍ය මිනිහා. සිත ගැන කතාවක් නැහැ. එයා මොනවා කළ යුතුයිද මේ වැන්දේ? අන්න දල ගොරෝසු සාමාන්‍ය ඒ ඥානේ මිශ්‍ර නොවිච්ච සෙවිල්ලක් එතන තියෙනවා. මොනවා කළ යුතුයිද මේ වැන්දේන්නේ කියලා ඉතින් මුදල් හදල් වතු පිටි ගේ කුළු මේ ඕනෝ ඒකව එයා කරනවා හැකියාවන් ආදායම් මාර්ග මේ ඔක්කොම යා කරනවා. එයාට හිතිච්ච හැටි ඊට වඩා එහා හිතන්න පුළුවන් ටිකක් ගැඹුරට හිතන එක්කෙනාට හිතෙනවා මේව නෙමෙයි මේ මේ සිතෙන්නේ මම ඔක්කොම කරන්නේ මේ විඳින්නේ සිතෙන් ඒක පිට බාහිර දේවල් ලෝකේ එල්ලුවට හරියන්නේ නැහැ විඳින්නේ සිතෙන් ඒ විඳින සිත නොවිඳින්න ඒවා මොනම දෙයක් අන්න නොවින්ද ඉඳීමට මේ සිත හුරු කළ යුත්තේ මොන ඒ හුරු කළ යුතු ආකාරය දැනගෙන ඒ ආකාරයෙන් හුරු කළා අවසන් වෙච්ච එක්කෙනාට කියන තථාගත. දැන්නා තථාගත කියන්නේ. එතකොට ඒකට අහු වෙන කවුද? සම්මා සම්බුද්ධ කියන මේ උත්මයා තමයි ලෝකෙ නියම තථාගත වෙන්නේ. ඒ අනුසාරෙන් ඊට පස්සේ අනිත්‍යය තථාගත වෙනවා. ඒ තථාගත ගතිය කාටත් අයිති අර ඥානාන්විත විශ්‍රණයක් එක්ක අර පැවතුම් සංවිධාන වෙනකොට. ඒතර මෙතන කියනවා ජාති ජරා මරණ නිසයි ඒක තීන නිසයි තථාගත පහළ. ඒ කියන්නේ මොකද්ද? උපදිනවා. පවතිනවා දිනමින් ගිහිල්ලා නැති වෙනවා කියන මේ රහස්සේ අර ඉපදීමත් දිවීමත් මරණයත් එතකොට මේක අපි ගත්තාම සම්මුති වශයෙන් තියෙන එකට ඒක නිකන් ලොකුවට පේනවා. නමුත් ක්ෂණයක් පාසා ක්ෂණයක් පාසා පහළ වෙනවා මොකද්ද පහළ වෙන්නේ ජීවත් වීම පහළ වෙනවා ජීවත් වීම පහළ වෙන්නේ කිව්වේ මොකද අර ක්‍රියාකාරී தත්ත්වයක් මේ පැවැත්මට දෙන්න උවමනා කරන ශක්තිය පවතිමින් තියෙන්නේ නැහැ. ඒක ඇති වෙමින් ඇති වෙමින් නැති වෙන ශක්තියක්. ඒකට තමයි අපි මේ හිත කියලා කියන්නේ. ඊ හිත ඒ පහළ වෙනවා ඒ හිතේ මොකක් හෝ වින්දන ශක්තියක් වින්දන ස්වરૂපයක් මොකක් හෝ තේිනවා ඒක දී ඒක දුර්වල වෙලා නැති වෙලා යනවා ආයිත් පාරක් එකක් උපදින. ඔන්න ඔතනයි බහැරික. අපි අවුරුදු එක දවසක උපන්න බිහි වුණා. කාලයක් අවුරුදු ගණනක් හිටියා. ඊට පස්සේ මැරුණා. මේක මහා දීර්ඝ කාලේ වැඩක්. ඒක නෙමෙයි මෙතන පෙන්වන්නේ. එක්ෂණයක් පාසා සිද්ධ වෙන උපතක් දිවීමක් නැතිවීමක් අස්සේ මේ කියන හැම දෙයක්ම විඳිනවා. එතන මේ තථාගතවරු පහළ වෙනවා කියන්නේ මොකද? ඒ උපත, ඒ දිරීම, ඒ නැතිවීම නිසා එහෙම නැත්නම් මේක ගලක් වාගේ මුකුත් නැහැ විඳමින් තිනවා. එනම් මුකුත් කරන්න බෑ විඳවන්න වෙන්නේ. අර ඒ එතන ක්‍රියාකාරී ඒ ලක්ෂ ඒ ස්වභාවය ඇතුලේ තියෙනවා බේරෙන්න පුළුවන් தත්ත්වය. එහෙම ඒක අතට ඇතිවෙවි පැවතිමින් නැතිවි යන්න යන නිසා ඒ ඇතිවීම ඒ පැවතීම ඒ නැතිවි යාම අර නිසි තමන්ට යහපතක් වෙන ආකාරයේ නැත්නම් තමන්ට දුකක් නොවන ආකාරයේ සංවිධානය කරන්න පුළුවන් වෙන්නේ අර ක්‍රියාවන් අර தත්ත්වේ නිසයි. ඒතකොට මේ ගල වාගේ එහෙමම වෙනස් නොවි එහෙම තියනවා නම් මුකුත් කරන්න බෑ ඒක. අන්න මෙතන පෙන්නනවා අපි කාටත් දුකෙන් නිදහස් මේ පැවැත්මේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්. නිදහස විවෘතව වෙන්නනවා. විවෘතව පෙන්නනවා මේ නිදහස. ඒතකොට දැන් අපි දන්නවා යම් කිසි කෙනෙක් ඒ ක්‍රියාමාර්ගයට බැස්සනම් ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි කරන්න පුළුවන් වැඩක්. මේ දැන් දැනට මේ කරගෙන යම් යම් ප්‍රමාණවලි ඔය පාලනේ ඔය தත්ත්වය නිසි මඟ ගමන් කරවපු නිසා ඒ අය කරන උදාන අපිට අහන්න හම් වෙනවා. ඒ තරා ප්‍රමාණයකින් ඒ නිසි මඟ ගමන් කරවපු නිසා තථාගත කියලා කිව්වේ ගමන සම්පූර්ණ අවසන් වුණාට පස්සේ. ගමන අවසන් වුණාට පස්සේ ඒ කියන්නේ ගිය එක්කෙනා. නමුත් මේ යමින් සිටින පුජ්‍යලය බවට පත්වීමට මේ මේ මේ මේ මේ න්‍යාය නැත්නම් මේ ක්‍රමය මේ தত্ত্বය බොහොම උපකාරයි. ඒකයි ඒ මුලින්ම කිව්වේ. මේ දේශනාවේ ආරම්භයේට මේ සූත්‍රයේ දීලා තියෙන කොටසක් කොටසයි මම කියන්නේ. ඒක අර බුදවරු ලෝපහල වීම ගැන මේ බුදවරු ලෝපහල වීමට මූලික හේතුව මේක කරන්න පුළුවන් නිසායි. බැරි නම් ඔය ඒ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට බුද්ධ යන පදය ලෝක පහළ වුණේ ඔය කියන ඉඩකඩ තියෙන නිසා. ඒක එයින් තමාගේ බේරුම හදා ගැනීමට යම් මාර්ගයක් નિවර්දිව ගත්තා නම් නිවැරදිව යම් මාර්ගයක් තථාගත සීනීතිය යටතේ යම්සේ යා යුතුද එසේ ගියා වූ ඒ යම්සේ යා යුතුද එසේ ගියා වූ කියන එකට ගොනු විය යුතු සියලුම අයිතිවාසිකම් ගොනු වුණාට පස්සේ ඒකට කියන නම තමයි බුද්ධිය කියන්නේ. බුද්ධිය බුද්ධිය කියලා කියන්නේ ධර්ම ස්වභාවය. පුජ්‍යලයක් නෙවෙයි. ඒ ධර්ම ස්වභාවයේ තියෙන ජීවිතේ නම් කරනවා බුද්ධ. නමුත් බුද්ධ කියන්නේ ධර්ම ස්වභාවයකට කියන නම. ඒ මොනවාද ඒ ධර්ම ස්වභාවය? කිසිම දුකක් විඳින්න ඉඩ නොදෙන මහා බලවත් ධර්ම ශක්තියක් තමයි මේ බුද්ධ කියන නමින් හඳුන්වන්නේ. එතකොට දැන් මේ ඒ දේශනාවේ ආරම්භය. එතකොට දැන් මෙතන ජාති ජරා මරණ පෙන්නවා. ලෝකේ දේරුමක් ලැබීමට මුල් වෙන්නේ ඕකයි කියලා. එතකොට මේක අපි මේකේ ප්‍රයෝජනෙ ගැනීමේදී මේක ප්‍රයෝජනෙ එයින් තමන්ට යහපතක් වෙන පැත්තට ඊ ජාතිය ඊ ජරාව ඒ මරණ කියන මේ අවස්ථා තුනකින් සමන්විත වෙච්ච ක්‍රියාවක පැවැත්මක් ඒ ක්‍රියාවක පැවැත්ම තමයි මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හැම වෙලෙම ජාති ජරා මරණ ජාති ජරා මරණ. ඒකට කෙටින් කිව්වා උත්පාද ත්‍ිටි බංග කියලා. උත්පාද ත්‍ිටි බංග කියලා. මේ කියන උත්පාද ත්‍ිටි බංගය එක්ක සම්බන්ධ කම්පාවක් වෙන මේ ජාති ජරා මරණ කියන මේ වචන තුනේ අස්සේ තමයි අර කියන දුක් සහිත පීඩා සහිත සියල්ල ගොනු වෙන්නේ. ඒක ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. පහළ වෙන්නේ දුකක් දෙන සංවිධානය. අන්න අපි දැන් ගන්නවා ඒකට රිංගනවා මේ සූත්‍රයේ අස්සට රිංගන්න හදන්නේ ওই විදිහට. පැවැත්ම කියන ජාතිය කියන පහළ වීම දුකක් දෙන අයිතියක් එකයි පහළ වෙන්නේ. මොකද්ද මේ පහළ වෙන්නේ? දැන් වාහනයක රෝද කරකවන්නේ අනිත් ආම්පන්නේ ඔක්කොම කෑලි ක්‍රියාත්මක කරවන්නේ අර එක තැනක උපදින ගිනි දළුවකින් ශක්තිය. ඒ ගිනි දළුවේ බලපෑම මුළු වාහනයම පණ ගස්සන. ඒක නිකන් නවතිලා දිනවට පණ පණ නැති තත්ත්වයක්. වාහනේ ක්‍රියා කරනකොට ඒක පණ ගැස්සෙන්නත්. ඒ වගේ දැන් මේ අපි ජීවත් වීමේ කියන එක මේ සසරට වැටිච්ච දා ඉඳලා. තව මේ එන්ජිම නැවතිලා නැහැ. එන්ජිම වැඩ කරනවා. ඒක කෙනෙකුට හිතන්න ඕන මැරිච්චාම නෑ ඒ එන්ජිම කොහේ හරි වැඩ කරනවා. අර මේ කේස් එක විතර නැත්නම් එන්ජිම දිනන චැසිය නැහැ. ඒක දාලා යනවා. බොඩියයි ඔක්කොම දාලා. එහමද අලුත් බොඩියක් ගහගන්න. ඒක ලෝරි බොඩියක් හරි මොකක් හරි දාගන්න. බොහෝ විට ලොරි බඩි තමයි ගහලා තියෙන්නේ. අදිනවා බර කර ගහලා. ඉතින් කලාතුරකින් ආ ඔය බෙන්ස් බඩියක් ඒ හැඩයක් තියෙනවා තියෙනවා. ඒක ඔක්කොම නේ. ටොන් ගහන අදින ලොරි. එතකොට ඊ ඒ පැවැත්ම රඳවන එක තමයි මේ ಜಾති කියලා කිව්වේ. ಜಾති කියලා කිව්වේ ඊ හැඳවීම සසරට වැටිච්ච දා ඉඳලා යම් කිසි එක එක්ස්පාස් එකක් වේගයක් දලුවක් ගිනි දලුවක් දුන්නා නම් ඒ ගිනි දලුව තාම වැඩ ඒක එක එක වර්ගයේ කොපු අස්සේ දැන් කබර කොපුව කොටි කොපුව වලස් කොපුව නාග කොපුව පෙරේත කොපෝ ඔය කොපු අස්සේ අපේ ගහපු බොඩි වල නම් මේ කියන්නේ. ඒවා එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර ඒ එන්ජිම මේ වේග යක්‍යාකාරී කොටස් ඒ එක එක ඒව අස්සේ මේ අවස්ථාවට ගැළපෙන ගැළපෙන විදිහට ඒ ශක්තිය හැටි. කොට මේ ශක්තිය ඔච්චර දුර ආවේ ඔය කියන න්‍යාය යටතේ පැවැත්ම සංවිධාන වෙනවා අර ජීවීම කියලා ජරාව ජාති ජරා ජරා කියලා කිව්වේ මොකද අර ඒ ආපු එකේ ශක්තිය ඒ පටන් ගත්ත ශක්තිය එක එක ප්‍රමාණ වලින් පහළ වෙලා ඒක එක විදියට පවතින්නේ දුර්වල වෙගෙන යනවා ඊට පස්සේ නවත්වනවා. ඒකට ඒක නොනවතී මතුවෙන්නේ. ඔය જાතිය හැම වෙලෙම සිද්ධ වෙන්නේ කොහමද? ඒ බුදුහාමුදුරු පෙන්නනවා. ඒක පවත්තන්න ඒක ඒක නවත්තන්න නම් ඒක නවත්තන්න නම් මේ කියන රාග දෝෂ මොහ අයින් කරන්නේ ඕක හැම තැනම අහලා තියෙනවා. අන කන හැම යනකම් අහලා තියෙන රාග දෝෂ නමුත් ඒ වචන ශබ්ද හරලා තියෙන්නේ. ඒව ඇතුලේ ගැබ්බෙලා තියෙන්නේ. ඒව ඇතුලේ ගැබ්බෙලා තියෙන්නේ ධර්ම ලක්ෂණ. වචනේම ඇති වටිනාකමක් නෑ ඒක තේරුම් මතක තියාගන්න ඒක ඕන. නමුත් ඒවා ධර්ම ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ එකයි අපේ සිටිවිලි මිශ්‍ර කරන්නේ. මොකද අර කිව් ජාති කියන පැවැත්ම රඳවන ශක්තිය නොනවති කාලාන්තරයක් කවදා හරි එක නිවෙනකම් මේ බුදුහාමුදුරුවෝ ඔය නිවින නිවන කතාව නිවීමේ කතාවක් ගත්තේ ඕකයි. ඒක ගින්න ගිනි දළුවකින් පටන් ගත්තා. ඒ ගිනි දළුව නිවනකම් මේ අලකලංචියේ කරදරයේ ඔක්කොම හේවගෝ. මේ ගිනි දළුව පවත්න්නේ දැන් මොකවුණත් හැම වෙලේම ඇවිලින දෙයක් දාන්න ඕන ගිනි දළුවක් පවත්තන්න. ඒ ඇවිලින දේ තමයි මේ පෙන්වන්නේ හැම සිතක් හැම පහළවීමක් අස්සෙම අර ඇවිලෙන දෙයක් ඒ ගිනි ගිනිකාර ගතිය පවත්තන් වමනා කරන ශක්ති වේගය ඒක ඇතුල් වෙන එක පෙන්නවා බුදුහාමුදුරු අර නමේ මොකක්ද සාදු රාග කිව්වේ යම එක මෙහෙම මේ එකහස් වෙනව නෙවෙයි රාග කියන්නේ අතුල්ලන ඒ ස්පර්ශයෙන් තමයි අර රත් වීම වර්ධනය වෙන්නේ දිගින් දිගට යනවා යන්තම් ස්පර්ශ වුණ අයින් වුණා නම් ඒකේ නැහැ ගින්න පවත්තන ශක්තිය. මේ රාග කියන්නේ ඒ ඒ ස්පර්ශය එකපාරකින් අවසන් කරන්නේ යමක් දහුනේ ඒක ස්පර්ශ කරනවා අර ගින්න අර ගානට නිකන් කොයි ගානටද ජීවිතයගේ පැවැත්ම රඳවන මට්ටමේ ප්‍රශ්නේ පවත්තන්න අර රාග කියන ගතියනේ වෙන්නේ එතකොට දැන් අපි ද්වේෂ මෝහ කියන එක අපි නවත්තලා මේ රාගය එක්ක කතා කරනකොට මේ රාග ගතියේ ඒ පටන් ගැම්මේදී ඒ ආකාරයෙන් කරලා ඊට පස්සේ ඔය කියන ස්වરૂපය එන්න එන්න වර්ධනය වෙන අවස්ථා පෙන්නනවා ලෝභ මච්චරී ඒ මොනවාද ඒ කිව්වේ අර ඇතිල්ලීම නිසා ඇති වෙන මේ බලය නැත්නම් කාන්දම ඒක කියන කාමේ ඒ ඇතිල්ලීම නිසා ඉස්සෙල්ලම උපදිනේකී අදින ශක්තිය ඒ ඇතිල්ලීමේ වැඩිකම ඇතිල්ලීමේ වැඩිකම පෙන්වන ලක්ෂණයක් රාගයමයි කොතනක් තියෙන්නේ අතුල්ලන එකමයි තියෙන්නේ ඔය අතුල්ලුණෑ කියන්නේ මොකද්ද? දැන් අපි කියමු අපේ සිත් ගන්නා යම්කිසි දර්ශනයක් ඇතිච්ච ඇති මෙහෙම බලයි. ඒ බලා ඉන්න කාලේ මොකද කරන්නේ? අර සිත අතුල්ලන. ඒ අතුල්ලන එල්ලය විතරයි ඉන්ද්‍රියෙන් ගන්න. එතකොට එතන උපදිනවා ලෝභය. අන්න ඕනකම උපදින. ඒකට කියනවා ලෝභය. එතකොට ඒක අර ධර්ම ස්වરૂපයෙන් කතා කරනවා නම් අභින ශක්තිය නිස්පාදනය. ඒ අභින ශක්තිය නිස්පාදනය වෙන වෙලත් තවත් තියෙනවා. තවත් ඒක පවතිනවා නම් ඒ ස්පර්ශය ඊට කියන තෙරපන ශක්තිය. ඇදලා තෙරපන ශක්තිය. ඒකද කියන්නේ මච්චරිය. තව අපි ළඟ තියෙන දැන් අපි කොච්චර දේවල් තියෙනවද අපි ළඟ තෙරපගෙන ඉන්නේවා. හොල්ලන්න දෙන්නේ. කවුරුත් ඒ දිහා බැලුවත් ඔරෝනු. අය මොකද? ඒව තෙරපගෙන. ඒ තෙරපගෙන ඉන්නේ මොකද? අර රත් වීමෙන්මයි ඒ තෙරපන්නේ. මේ ඔක්කොම තෙරපිල්ල හරි, ඇබිල්ල හරි, මොක හරි අර රත් ඒ ප්‍රමාණ වලින් රත් ප්‍රමාණ වලින් කරන වැඩ. ඒතකොට දැන් අපි බැලුවොත් අපි තෙරපගෙන ඉන්නව කොච්චර ලෝකේ තියනවද? දැන් අපේ ආවටෝ අපේ අසුරි ඒ ඔක්කොන් ගෙම අපි රත් වීම වැඩි අංශකයක අපේ සිත වැඩ කරනවා. ඒවා හෙල්ලෙනකොට කක් කියනවා. හෙල්ලෙනකොට කක් කියනවා. ඒ ගන් සාකි හුඟක් තියෙනවා. ඉතින් කාලයකට කරන්න ඕනේ ඒ කියන ඒ ස්වરૂපේ ආරම්භ වෙන්නේ රාගයක. ඒ රාගයෙන් ආරම්භ රාග කියන්නේ ස්පර්ශ කිරීම. දැන් මෙතන අපිට පේනවා අර ජාති ජරා මරණ කියන උපාදිතී ඇති වෙලා නැති වෙලා යන නිසා දැන් මේක අහගත්තහම මේ කාටත් පුළුවන් Tamanට ඕනකම තියෙන ආවොත් දැන් පුළුවන් ඒක වෙනස් කරගන්න. ඒ මොකද අර හැම වෙලෙම ඇතිව නැතිව යන ස්වභාවයකින්. ඇති වෙලා පවතින ස්වභාවය නම් තියෙන්නේ මොකුත් කරන්න බෑ. එහෙමම ගල් ගැලුවා අර සදාකාලික ස්වර්ගෙයි සදාකාලික අපායයි වගේ තමයි. වැඩේ ඔක්කොම ඉවරයි. මුකුත් කරන්න ඉඩක්. අතෙන් ගියොත් එයා එතන රින්ගගෙන ඉන්න ඕන. අර ඒක උකට. මේක එහෙම නෑ. ඕනම කෙනෙකුට ඉඩ ගන්න. කොයි වෙලාවෙ. ඒක තමයි මිනිමරලත් දහස් ගණන් මිනිමරලත් පුළුවන් වුණා යාට රහත් වෙන්න. ඒ අර ඒ වෙලාවේ වෙනස් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතකොට දැන් ඕන කෙනෙකුට කොයිතරම් පව් කළා. කොයිතරම් පව් කළා. ඒ වෙලාවේ හිතුවා මම මේවා කොහොම වෙන මේ නවත්තන මම දුකින් නිදහස් වෙන්න ඒවලෙම පුළුවන් ඉන්නට ඒ පැත්තට යන්න. ඒත් දැන් අපි මෙතෙන්දිම මේකට යාබදව කිව්ව යුතු කියන්න පුළුවන් තව කරුණක් තියෙනවා. අපේ හැඟීමක් තියෙනවා. పూర్ව කර්මෙන් අපි විපාක විඳිනවා මේක. මේ ආත්මේ කියන්නේ. ඔවා මේ කොහේ හරි සටහන් වෙන්න ඕන නිසා මම කියන්නේ. పూర్ව කර්මෙන් අපි මෙලොව දුක් විඳිනවා. పూర్ව කර්මෙන් නෙමෙයි. මෙලොව ගන්න. పూర్ව කර්මෙන් නම් අඟුලිමාල දහස් ගණන් මරලා. ඉතින් పూర్ව කර්ම ගොඩක් තියෙනවා ඉස්සර කරපොත්. ඉතින් විඳවන්න බෑ විඥාන නිවාඩුව. ඒ රහත තමයි මෙතන මේ දොට්ටේ. වර්තමාන කර්මේනේ අපි දුකී. හොඳයි ඒකට අපි සාක්ෂියක් දෙන්න. ඔන්න යම් කිසි කෙනෙක් අප්‍රමාණ ද්වේෂසිත පහල කළා పూర్ව ආත්මවලදී ද්වේෂය මේක උතුරල යන්න තියනවා කියන අපි මානය අහංකාරකම ඊර්ෂ්‍යාව මේ ඔක්කොම තියනවා කියන නමුත් මේ ආත්මෙදී ධර්මය ඇහුවා. ඒක අභිධර්ම ශාස්ත්‍රීය වශයෙන් බැලලා තියෙනවා. වෙයි මේ ඉගෙනුවේ නැතුව. ඒ කොයිතරම් එයා එව කරන ධර්මය අහලා ඊවැයෙන් බේරිලා තමාගේ ජීවිතය පවත්වන හැටි ඉගෙන ගත්තන් පස්සේ එයාට දෙනවා එයාට ලැබෙනවා ඉගැන්වීමක් අධ්‍යාපනයක් දැනීමක් මේ කොයි එකක් එක්කවත් අර සම්බන්ධතාවය පවත්වන්න පාන එයින් අයින් වෙන්න කියලා ධර්මයෙන් උගන්වීමක් යට දෙනවා. ඒවා එක්ක මේ தත්වයට හිත එන්න ඉඩ දෙන්න එපා. එතකොට මේ පුජ්‍යලයා ඒකට පිළිපදින தත්වයට ආවට පස්සේ හොඳයි අපි කියමු එයාට ගරහනවා මිනිහ. අවනම්බුවට පත් කරනවා. යාවට නිඳා කරනවා. එතකොට එයා අර ද්වේෂය යාගේ හිතට එනවා. ඒ තීන ද්වේෂයෙන්ද පුළුවන්. නමුත් එයා මුකුත් කරන්නේ නැහැ. ඕන තරම් බැලුවාවේ මම <clears throat> මේව නවත්තන. මට ඕන මේකයි. මේ මම මගේ මූණ හොඳ නැති වෙච්ච මගේ ක්‍රියාවක් මා කරන්න අරගෙන නැති. ඒ මිනිහාට කේන්ති කියන බැලු. මට දැන් කේන්ති වෙනවා. මං ඒක පාවිච්චි කරන්නේ. ඒක තිබිලා ගියා. එතකොට ඒ ආපු කේන්ති පාවිච්චි කරා නම් එල්ලුම් ගස්සන මිනිහා ඒ වෙලාව යා තේන්තිය පාවිච්චි කරපු නැති නිසා මොන කරදරයක් නැහැ අරයා බැලලා බැලලා බැලලා ඉන්නේ යයි අනිත් සිතේ මේ මිනිහා බයිබලයි කියලා ඔච්චරයි මොකුත් නැහැ අර වෙන්න තිබිච්ච අකුසල විපාකෙන් එයා මිදුණා ඒකට මේ పూర్ව කර්මෙන් අපර වේවා වෙනවා කියන්නේ මොකද අපිව පාවිච්චි කරන නිසා එහෙම වෙන්නේ ඒක పూర్ව ඉඳලා එන එක ඇත්ත ශක්තිය දැන් අපේ ළඟ යම් යම් මේ ශක්ති තියෙන්න පුළුවන්. නමුත් ඒවා පාවිච්චි කරොත් තමයි අම අනර්ථයක් වෙන්නේ. දැන් මගේ ළඟ අපි කියමු යම් කිසි පුද්ගලයෙක් ගාව තුක්ක්ක් තියෙනවා. ආ පිහි තියෙනවා. කඩු තියෙනවා. තෝමර මේ ඔක්කොම තියෙනවා. නමුත් කවුරු මොකක් හරි අවස්ථාවක් පැමිණේ ඒවත් පාවිච්චි කරන්නේ නැති වුණාම ඉතින් ඒවට තිබුණට කමක් නැහැ නේ. පාවිච්චි නොකරින් දීමයි. ඒක නිසා ඒකෙදිත් වෙන්නේ මේ සූත්‍රයට සම්බන්ධ කරුණක් හැම දිනාටම මේ දැන් ඉඳ තියෙනවා සියලු කෙලෙසුන් අයින් කරන්න පැත්තට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ඒකතර තියෙද්දි මේ අතීතයක් අල්ලගෙන මේ පරණ ගබන් කර අල්ලගෙන අත්බලයි ඒක පාවිච්චි කළේ නෑ අඟුලිමාල් බුදුහාමුදුරුවෝ කාරණේ පෙන්න දුන්නා අඟුලිමාල් බොහෝම ඥානවන්තයි කාරණේ තියෙන එවලේ ඉඳලා මොක වුණත් කේන්ති නොගෙන ඉච්ච. එච්චරයි යාකර. තීන කේන්ති ඒ කෙලෙස් අඩු වෙන තැනට හිතේ දුවා. මොනවාද වැඩි කල් කියන්නේ රහත් වුණ? ඈ ඇත්තෙන්ම ඒක අයින් කොල්ල දාන්න ඕන බොරුවක් නැහැ. බුදුහාමුදුරු කිව්වේ වර්තමානයේ පාවිච්චි කරන්නයි කියලා. අතීතය අත්හැරපන් අනාගතය අත්හැරපන්. වර්තමානයේ පාවිච්චි කරපන් කියලා. නිෂ්ප්‍රභා කියන්නේ අපේ ළඟ තියෙන සත්‍ය මකන්න අපිට බෑ. නරක ශක්තිය අපි අතීතයේ එන ගමන් එක්කාසු කරලා ඇති ඒක ඕන හැටි මේ මෙවල පාවිච්චි කරන්නේ. පාවිච්චි නොකරොත් විපාක නැහැ. එනවනේ බෑ ගහනවා දැන් සාන්තිවාදී තාපසෙන් අත කැපුවා අත කැපුවා කපල හැවුවා තාම දිනවල ඒ සාන්ත ඔව් ඒක කිසියන්නේ අප අත පැත්තක මයලම සාන්තිය තියෙනවා අර ඒ ඒ වෙලාවට කරන අකුසල කර්ම වලින් ඒ වෙලාවට වලම විපාක දැන් තේරුණා මම දැන් තේරුණා දැන් ඔන්න ඔයාට කේන්තියක් ආවා කේන්ති ආවට බනින්නව මොකුත් නැතුව සද්ද නැතුව නිකාන් හිටියානම් හයිට සර්පෙක් ඇවිල්ලා යනකන් ඉන්නවා වගේ මොකුත් නැහැ විපාකයක් හරි හොඳ මිනිහේ කියයි. කේන්ති ඇවිල්ලා ගැහුවට පස්සේ අර මිනිහා සරිබානකොට මෙයා ගැහැව්වෙත් දුකකි. උලන්න බැරි නිසා. අර මිනිහා ගහනකොටත් විඳින දුක. ඊට පස්සේ ඊට පස්සේ ඕකට හිනපොත නැහැ කිය කිය එයාට සාප කර කර තවත් දුක් විඳිනවා. ඔය තුනම නෑ හොඳට හිත තිබිච්චාම. ඒකට තමයි වර්තමාන කර්ම. එහෙනම් අනිත් අතින් අනිසාක්ෂියෙන් පෙන්වනවා නම් ධිට්ඨ ධර්ම වේදනී කියලා අකුසල විපාක කුසල විපාක හරි කොයි පැත්තෙන් හරි පෙන්වන. ධිට්ඨ ධර්ම වේදනී කියන්නේ ඒ කරනකොටම ඒ ක්‍රියාව ඒ කරනකොටම යටි තියෙන විපාකේ. එතකොට ඊ ශක්තිය ළඟ කොයි විලි හරි පාවිච්චි කළොත් ඒ විලි ත්‍රිපාගි දෙනවා. ඒකට කියන්නේ අපරාපරි. කොත්තනකව පාවිච්චි කරනකොට හිටියොත් ඔයද අපරාපරියක් නෑ මුකුත් නෑ. අකුසල පක්ෂේ කවියෝරයි කුසල පක්ෂේ තමයි නේද? දැන් දැත් මයින්. ඔව්. එතකොට දැන් මෙතන රාග ගතියෙන් පෙන්වීම මොකද්ද අර ස්පර්ශය? මේ අපි මේ කර්ම කතාවෙන් පෙන්වන්නේ මොකද? ඒකෙත් ස්පර්ශ නොකර ඉතියාම අයින් වෙලා අයියෝරයි. මොන විපාකයක් මොන අකුසල විපාකයක්. හොඳ සෞම්‍ය කුසල විපාක නෙමෙයි. ඒකට අපිට වෙලා තියෙන්නේ අකුසලෙන් කර්මය ක්ලේශෙන් ක්ලේශය උදව් දෙනවා. එයා බයිනකොට මට උහුලන්න බැරි. ඔය එන්නේ කේන්ද්‍රයයි. නමුත් ඒ කේන්ද්‍රය මද්දස්ත්‍රමේ නවත්තන්න යනකොට ඊළඟ ඊට පස්සේ කියන මාන්නේ උන්ට බය වෙලා ඉන්න පුළුවන් කොයිතරම් සමාජයේ තත්ත්වයක් නැහෙනේ මාන්නේ එනවා. මාන්නේ ඇල ඒකටත් යට වෙලා මිනිහා ආර්නාරයත් එක්ක රණ්ඩුවෙන් දැන්නේ මාන්නේ ඇවිල්ලා කියනවා මොනවද මිනිහෝ බලන්නේ බැනපම් බා. ගොනා වාගේ ඉන්නේ. එතකොට මේ කෙලෙස්යන් විහිං මෙයව නටවන මම හොඳට පේනවා. පේනවද? එතකොට ઈચ્છා වෙන්නේ එහෙමයි. මේ මේ තම්බය කියලා රවුත් තියෙනවා මේ දිවිච්ච ගතිය. ඒ ඔක්කොම ඇවිල්ලා අර මිනිහව පොළඹවනවා අර ඊටම බහැරික නරකක් කරන. අන්තිමට අර ඔක්කොම වැඩෙන අතර මිනිහා දුක් එතකොට අපිට බැරි වෙන්න පුළුවන් ඔය කියන ඉක්මනින් ඕක ඒක හරි. ඒ මොකද අපිට අරවා බොහොම තදින් බලපාන ශක්තිය. ඒව ඇතුලේ තෙර වෙනකොට උහුලන්න බෑ. ඕන එකක් ඉච්චයි කරපුවා කනවා කියලා හිතන කරනවා කියලා හිතනවා. නමුත් මේවා අහලා හිමින් හිමින් තනි තනියෙන්වත් හිත හිත හිත හිත ඉන්නකොට අර මැඩ පවත්තන් වුමනා කරන බලය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකට කියන්නේ මොකද්ද? සමත බල. ඒකට කියන්නේ සමත චිත්ත සමතේකට පත් කර ගන්න වුමනා කරන උපක්‍රම යොදන එකට කියන සමත බල. ඒක වාහනයක් කියලා පාරය විදිහින් බස් එකේ යන්නේ හැම තැනකම කරන්න පුළුවන්. ඒකට දැන් අලුත් මං හැඟීමකුයි අර දුන්නේ කිව්වේ ඊළඟට මේ රාග කියන එකේ දෝෂ කියන ස්වરૂපය රාග කියන එක එක හැම වෙලේම දෝෂ සම්බන්ධයි රාග තනි කර පවතින්න බෑ හැබැයි රාග තියෙනකොට නෙවෙයි ද්වේෂ තියෙන්නේ ඒක වෙනමම ශක්තියක් ඒ මොකද්ද මේ ද්වේෂය කියන්නේ අර ස්පර්ශය අර විදිහේ කරනකොට ඔරොත්තු නොදෙන තරමේ හැඟීමක් එනවා. එයාව දූෂණය වෙනවා. මොකද්ද දූෂණය වෙන්නේ? එයාගේ අර එයා බලාපොරොත්තු වෙච්ච සෞම්‍යත්වය දූෂණය කරන ඒවලම ඒ දූෂණය වූ අවස්ථාව පෙන්නනවා දෝෂණම්. එතකොට දැන් අර කිව් ಜಾති පහළ වීමේදී අර කියන ස්පර්ශ කරන සත්‍යත් එකයි සිත පාරයි. ඒ මොකද? ඒක තමයි పూర్ව කර්ම කර්ම ඵලය කියලා කිව්වේ. අපි ළඟ ඒ කාන්ද ප්‍රමාණය අපි ළඟ තියෙන නිසා ඒක බෑ අපිට මෙහාට ගන්න. එහෙමයි අපිට හිතෙන්නේ. ඒකත් එක්කමයි සිත පහළ වෙන්නේ. ඒ කාන්දම් එක්ක. ඒ කාන්දම තියෙනවනම් අර ස්පර්ශේ ක්‍රියාත්මක වෙනවමයි. එතකොට මෙන්න බුද්ධ ආගමේ මේ මේ මේ විද්‍යාව උගන්වනවා ඒක ස්පර්ශ වෙනකොට බේරෙන්න නම් ඔන්න ස්පර්ශ වෙනවා කියලා හිතන් දෙවිවා. මානසිකාර්යය කියලා කියන්නේ ඒක. ඔන්න දැන් රාගසිත, ද්වේෂසිත, ලෝභසිත ඔය කියලා කතා කරන්නේ මොනවද? ඒ අර ක්‍රියාව සිද්ධ වෙන හැටි බලනවා. මෙන්න රාගය කියලා තියෙනකොට එතන අර නැවත නැවත දිගින් දිගට ලෝභය, මච්චරිය එනකන් දිගින් දිගට ස්පර්ශ වීම අර ක්‍රියාව දිහා බලනකොට නවතින. තේරුණා මාත්‍යා. ක්‍රියාව දිහා බලනකොට ස්පර්ශය කරන්න වෙලාවක් නැහැ. වෙච්ච ස්පර්ශය බලනකොට ස්පර්ශය නවතින. ඇයි? යාට ස්පර්ශයට රුකුල් දෙන්න බෑ වෙන වැඩක් කරන්න. ඒක වෙන හැටි බලයි. එතකොට අර රුකුලෙන්නේ නැහැ. ගතිය ගතිය. කුසල ආරම්මණය. ඒකෝ දැන් මෙයා බහින්නේ කුසල ආරම්මණයටයි. අකුසල ආරම්මණයකින්මයි අපේ සං මතුවෙන්නේ. හැම වෙලේම ඉතින් පුදුමයි මේ ගන්න මේ තරමටවත් කීක්විලායි නෑ කියන එක පූජා ලබන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් කියන්නේ ඒ තරම් අමාරු වැඩක් මේ. ඈ ඔව් ඇතුළෙන්ම මේක එන එක. නමුත් දැන් මේ ඇත්ත මේ කවුරු මේ වැටලා ඉන්න අය කවුරුත් මහා තෙරපිල්ලකින් ඉන්නේ. නමුත් ඒ තෙරපිල්ලම සුවදායකයි. සංසින්ද හිත ඒකට බර වෙලා තියෙන්නේ. එතකොට මේ කිව්ව ද්වේෂ ස්වરૂපය පෙන්වන්නේ මොකද්ද? අර සැනසෙල්ල දූෂණය කළා. ඔව්. අමුතින් ද්වේෂය කියලා එකක් නැහැ නේ. සැනසෙල්ලයි දූෂණය කළේ. එතකොට අග්ගිස්ස දුගන්න නම් මෝහය කියලා. මෝහය කියලා. මේ කියන සනසිල්ල දූෂණය වෙච්ච හැටි මොනවද වුනේ මොනවද වෙන්නේ කියලා පේන්නේ ඒකයි මේ මෝහය කියන්නේ. ඒ අවස්ථාවේ ඒ සිත පහළ වෙච්චාම අර සනසිල්ල මට්ටම දූෂණය වෙලා මේක රත් වෙලා ආපුවම මොනව වෙනවද මොනව වෙයිද මොනව වෙයිද මොනවද උනේ මෙතන මොකුත් වෙන්නේ නැහැ. මෝහය කියන්නේ ඕක. ඇත්තවට ඇත්ත වැහිම කියන එකයි මෝහයේ සාමාන්‍ය දල උත්තර. දල විවරණ. ඇත්ත වැහි. ඔම ඒ වැහලා තියෙන ඇත්ත තමයි. මොකද එයාට ඊ මට්ටම ආවට පස්සේ වෙන දේ මොනවද කියලා දන්නේ නැකව කරනවා. ඒ සමහර අය මහා බිහිසුන් වැඩ කළා. කිරේ විලංගුවේ වැටලා නිය අර මරණයට නියම වෙලා ඒ මරණ දිනේ එනකන් එයාගේ කාලය ගත කරනකොට එයා කියන ප්‍රකාශ මොනවද? අනේ මේව ගැන කිසි දෙයක් වැටහුනේ නැහැ. ඒ වැටහුනේ නැත්තේ කොයි වෙලාවෙද? ඒ මිනිහා කලින් දන්නවා මිනිහෙන් මැරුවොත් එල්ලුම් ගස් යනවා කියලා. ඒ මිනිහා බොඩි බබෙක් නෙවෙයි. ඒ වෙලාවේ යාට පෙවුනේ නැහැ. අර මහා භයානක ක්‍රියාවට ඉදිරිපත් වෙනකොට එයා ඒ ක්‍රියාව මිස මේ ක්‍රියාවෙන් මට වෙන්නේ මොනවද එල්ලුම් ගස් යන්න වෙනවා මුළු පවුලක් අනාථ වෙනවා සම්පූර්ණයෙන්ම අපේ වංශම ඉවරයි. ඒව මුකුත් පේන්නේ නැතුව ගියා. ඊ පේන්නේ නැති එකයි මේ මෝහය කියන්නේ. ඔව් ඔව් ඔව් ඔව් ක්ෂණික කෝපය තමයි. එතකොට අපි මේ මොහොය කියලා ගත්තේ මොකද්ද? වචනයක් අර්ථයක් කිව්වා අඳුරු ගතිය, නොපෙනෙන ගතිය ඕමම කියලා යන්තම් බේරලා තියෙනවා. නෑ මේක එක එල්ලටම කතාව මොකද්ද? ඒකෙන් වෙන එක අපිට පේන්නේ. දැන් යම් කිසි කෙනෙක් දිහා ඔරෝල බලනවා අපි. විහිළුවට වෙන්න පුළුවන්. කේන්තියට වෙන්නත් පුළුවන්. ඒ දෙකටම නැතුව සමහර විට එයාගේ ඇහි හැටි වෙන්න පුළුවන්. නමුත් මෙහෙම බලවපුවාම එයා දැනග එයාට පේන්නේ මේ විදිහ විහිළුවට යාට මෙව වුණොත් මෙව කළොත් මට ඉස්සරහට එන්නේ මොන මොන විහිළු වෙයිද දන්නේ කියලා හිතන්න එන්නේ නෑ අර කාමයේ රාගය රාගය ආපු හැටි අරයව කුලප්පු කරන්න හිතෙන. ඊ කුලප්පු කරන්න හිතෙන්නේ ද්වේෂයේ ද්වේෂසහගත අර කාම තත්ත්වේ වැඩි නිසා. එයාට කුලප්පුවක් හැමිස්සෝ ලෝකේ බලන්න ඕනේ. දැන් සමහරු ඉන්න මං අහලා තියෙන එක මිනිස්සේ. තේ බොනකොට මිරිස් ටිකක් අතුල් වුණාට පොලේ. අතුල් වෙන තේ බොන්නේ ඒ තරම් යාට දැවිල්ලක් ඕනේ. ඒ යා පෙන්වන්නේ ආගේ ඒ තරම් අර දැවිල්ල එක්ක ජීවත් වීම යාට සපයි. සමහර සත්තු ඉන්නවා උෂ්ණාංශක ගණන් එයාට අවශ්‍ය උෂ්ණාංශය. සමහර ඉන්නවා ඊටාම සීතලාංශකේ. දැන් අපේ අපිට නිකන් ඉන්න අමාරුයි. අර අපේ තියෙන උෂ්ණාංශකයට අනුව ගොදුරු හදනවා අපි. අරයට ඇඟිල්ලෙන් අනින්නේ අර විහිළුවක් කරයි අර අපි සතුට හැමිස්සෝ අනිත් මිනිහා අමාරු වෙලා ඉන්න එක තමයි අරවට ගොදුර ඒ ඒව ඒවට ආහාර එව්වයි අන්න ඒක ටික මොයේ එතකොට මේ ජාති ජරා මරණ රාග ద్వේස මොහ අයින් කරන තුරු බෑ කිව්වා මේ නවත්තා ඒ පෙන්නේ මොකක්ද අර අර කියන ස්පර්ශය කෙරෙන தত্ত্বයට හිත වැඩ කරන කම් සිත පහළ වෙනවාමයි. සිතේ පහළ වෙන්න නවත්තන්න බෑ. සිත පහළ වුණොත් යම් කිසි කාල සීමාවක් ක්ෂණයක් හරියට පවතිනවා. ඒ හිත නැති වෙනවා නැවතත් සිතක් පහළ වෙනවා. ඔය ඔය නීති යටතේ සිතවිලි පහළ වීමයි ජීවත් වෙනවා. ඒ සිතවිලි වල තියෙන රත්වීම් වේගයයි දුක කියලා කියන්නේ. පීඩාව අමාරු. දැන් මෙතන පෙන්වන්නේ ඒකෙන් පස්සට එන්නේ. හැබැයි මේ අපි කිව්වට මෙතන රාග දේශ මොහ මේ තුන නැති කළොත් අර ජාතිහාරමර නවතන් පුළුවන් කියලා මේ බුදුහාමුදුරන් දේශනාව තියෙනවා. අපිට එක පාඩට පුළුවන් නෑ ඊට පස්සේ ඒක අනුගමන ඊට අනු ඒක අනුව ඉස්සරහට යා යුතු ඒ රාග ద్వේෂ මෝහ නැවැත්වීමට දාන ඊළඟ බේත බුදුහාමුදුරුව පෙන්නනවා මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන දුරු රාග දෝෂ මොහ නැති කරන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක නැතිකොට ඇති රාග දෝෂ මොහ ඔක්කොම ඉවර වෙනවා කියන එක නෙවෙයි. ඒ රහත් වෙච්චාමයි රාග දෝෂ මොහ ඔක්කොම නමුත් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දැනගන්නා තුරු තේරුම් ගන්නා තුරු රාග දෝෂ මොහ අයින් වෙන්නේ නැති කියේ මොකද? සක්කාය කියලා කිව්වේ කොහොමද රාගය එන්නේ? කොහොමද රාගය එන්නේ? ඒ රාගය මොන මොන ආකාරයෙන්ද ඉස්සරහට මතු කළා මේ කාන්දම් ශක්තිය නිෂ්පාදනය කරන්නේ කොහොමද කොයි කොයි තැන්වල විචිකිච්ඡාද මගේ හැම වෙලේම බලනවා අහනවා ආග්‍රහණය කරනවා රස විඳිනවා ස්පර්ශ කරනවා කිසි එකක් ගැන මගේ නෑ විශ්වාසයක් හොඳ දැඩි විශ්වාසයක් ඒකෙන් මට සැප ලැබෙයි කියලා. දෛතාම ලක්ෂණ දර්ශනේ. ඊටාම මිහිරි හඬ අහන්න යනවා. නමුත් එයා අහන වෙලාවට එයාට විශ්වාස නැහැ මේකෙන් මට සපක් ලැබෙනවද කියලා. ඒ මොකද ඒවා අහමින් දුක් විඳින නිසා. ඒවා බලමින් දුක් විඳින. මොකක්ද දුක? බලාපැටිය ඕනකමක් ඕනද? දැන් අපි කිව්ව හොඳ වටිනා ලක්ෂ 50 60ක වාහනයක් යනවා. එන කවුරු හරි අර අර අර අර එන වාහනේ ලක්ෂ 50යි එක එකක්. පියට ඔන්න ඔහෙම බලනවා. ඉතින් ලක්ෂ 50ක බලන එක විතරක් නම් කමන්නේ. බලපු හැටි අපිට නෑනේ ඔහොම ඒක. අයියෝ කංකෙන්දිරිය. ඒ මොකද යාර ඊළඟට රිදිල්ලයි. ඒ මොකද ලෝභය ඇවිල්ලා. ඊළඟට කියන්නේ ඒකෙන් අර මිනිසුන් සාපකම් උන් ඔය ඌ හම්බ කරන්නේ දන්නවනේ. මේ ක්වොන්ටම් ගිනිගෙදිදී ඕවා ගැන මේ ලක්ෂ 100 වගේ හැටි ඉතින් අරයා තාපකයි. ඒ මොකද? අර මෙයාගේ දුක කියන හැටි. ඒ මොකද ඒ දෙන්න පෙන්නනවා අර ලෝභයට ඇවිල්ලා ඒකෙනින් අච්චර ගානට දූෂණය කරනවා. අන්න ඒකින් පෙන්වන්නේ කිසිම කොයිතරම් මිහිරි කිව්වත්. දර්ශන බලන්න ඔය ඡායාරූප බලන්න රෝම යන්නේ පිච්චස් බලන්න. කවදා සතුටේ නාවේ? ඒ ආපු සත්වීච්ච නැති නිසායි වෙර කතන්දරය අමාරු කරනකොට ආයිත් පාරක් ගිහනවා ගිහලා ගේට්ටුව ගාව ඉන්නවා ටිකට් එකක් ගන්න. මොකද අරකින් සන්තෝෂ වෙලා නැහැ. ඒක බලලා කොහොමද කතන්දර? නෑ ඒ හොඳයි. ඔච්චර. ඒ හිත නොකිය බැරි නිසා කිව්වට හොඳ නෑ යා. මාදි. මොකද හැම එකම ලෝභ ගහලා එයාට ඒක සින්නක් කරනකොට වෙනවා. ඒකයි ඔය විචිකිච්ඡාවෙන් තියෙන්නේ. සීලබ්බත් පරාමාස කොයි විදිහද බාහිර සම්බන්ධයකින් නැතුව ජීවිතේ සැපයට හරවන්නේ කොහොමද? මෙන්න මේ කාරණා තුන දැනගන්නකොට ඈ දැනගන්න අර රාග දෝෂ මොහු බහිනේ. මේක ගැන විස්තරය කියන්නේ ලබන සුමානේ දැන් වෙලාව සම්පූර්ණයි. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම. ප්‍රශ්න තියෙනවා. රාග රාග නවතිනවා. රාගය නැත්තම් එතනින් මිවලා ජාති ජරා. රහතන් වහන්සේලාට උනේ ඒකනේ. රාගය නැති කළා. රාගය වැඩ කරන්නේ කාමයෙන් කාමයේ කියන්නේ කාන්දමෙන්. දැන් නැවතිච්ච ඇති. ඊතේහ පැවැත්ම ඉවරයි. එනවා එනවා. ඒක පසුපස එනවා. අර ගුණ එනකොට වල් ගෙන්නවා වගේ. ආ ලෝභ දෝෂ දෙක පහළ වෙන්නේ තමන්ගේ సంతානයේ පවතින ශක්තිය නිසා. ඊ ශක්තිය වෙන් මේක පහළ වුණොත් මේ වරද සිද්ධ වෙයි කියලා නොදන්නා කමයි මොහොයි. ඒකට නොදන්නා කම නිසා යාර ශක්තිය පහළ වෙන්නේ ඉඩ දෙන්නේ. තේරුණාද මහත්තයා? මේ නොදන්නා කම මෝහය නිසායි අර ශක්ති ක්‍රියාවට පත්වෙන්න ඉඩ දෙන්නේ. නැත්තම් ඉඩ දෙන්නේ නැහැ. ඈ? තවත් අවස්ථාවක නැහැ නෑ නෑ හැම වෙලේම ඔය නීතිය තමයි හැම වෙලාවෙම යන්නේ. ඔය ක්‍රමය තමයි විකටම යන්නේ. වෙනස් වෙන්නේ කවදා හරි ඒක හරි පැත්තට හරවන්න හදපු දවසේ ඉඳලා අන්න ඉතින් ඒක හොඳ පැත්තට හැරියට මෝහය අඩු වෙයි, ද්වේෂය අඩු වෙයි, ලෝභය අඩු. එතකන් ඔය කොයි කොයි අවස්ථාවේදීත් එක එක මට්ටම් වලින්, එක එක තරාදිරම් වලින් රාග, ද්වේෂ, මෝහ තමයි වැඩේ. මෙලව කර්මයේ තමයි විපාක දෙන්නේ කිව්වා. ඒ කියන්නේ මොකද්ද? දැන් මහත්මයා. ඈ? ආ නෑ නෑ ධර්මයේ අහලා නැත්නම් තේරුම් ගන්න බෑනේ. දැන් ධර්මය අහනවා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අපි මේ කෙටින් කියනවා නම් සිතට මිශ්‍ර කරගෙන පාවිච්චි කළොත් නරක විපාකයි එන්නේ. ඒක නිසා ලෝකයේ කොයිතරම් මට කරච්චල්කාරී සත්ත්ව තිබුණා මම ලෝභ දෝෂ මෝහ සිතෙන් පාවිච්චි කරන්නේ නැහැ. නරක වචන කියන්නේ නැහැ. නරක ක්‍රියා කරන්නේ. නරක සිතිවිලි පහළ කරන්නේ. ඉතින් මම හුඟක් කරලා තියෙන අතීතයේ කර්ම. මම ළඟ ඒ ශක්තිය තියෙනවා. නමුත් මම ඒවා පාවිච්චි නොකර හිටියොත් ඈ එයාට කිසි අනර්ථයක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ නේ. එයා පාවිච්චි කරන්නේ නැහැ. ඒක දැන් කඩුව 100 තිබුණත් 100 තිබුණාට කමක් නැහැ. ඇන්නොත් නේ මිනිහා නෙවෙන්නේ. නෑ නෑ මේ සුදු තියෙනවා. ඉතින් මොකද කියන්නේ? ඒක ඉතින් එයාට කරන්න දෙයක් නැහැ. මේක ඒක නිසා තමයි දැන් මේ මහත්තුරු කවුරුත් එක්ක ආයලා මේ කියනකොට හොඳට කම් දීගෙන එන්නේ මේව අහගත්තාම අරව කරන්නේ. දන්නේ නැති මිනිහා තන්නේ. ඉතින් මේ නිකන් කපුටෝ මේ හරක් වගේ ඉන්නවා ඒ ඒ ගැන කතාවක් කරන්න බෑ. එච්චරයි මම හිතන ප්‍රශ්න. කවුද? Thank you. ගෝධික ආ බුදා පූතිගත්ති ආ ඒ හාමුදුරුවන්ගේ ශරීරයේ අර විෂ බොහොම සැරෙන් තිබුණා එයාට හොරියාවා නමුත් එයාට හිත හොඳින් තියාගන්න පුළුවන් වුණා නම් මොන අකුසලයක් කරලා විපාකයක් එයාට මම දන්නේ නැහැ එයා හඳුන්න පුළුවන්කම තියෙන්නේ නැති බුද්ධ කාලේ සිද්ධියක් නේ ශරීරයේ අර විස අර හිතේ නරක තිබිච්ච නරක ශක්තිය නිසා ලේ ධාතුව එයාගේ නරක කියලා තිබුණා ඒ නරක නිසා හොරියාව හොරියාවට ප්‍රශ්නයක් නෙමෙයි හිත නරක නොවියට ඔය ඕනතන හොරියාවයි මගේ හිත බොහොම සතුටින් ඉන්නයි කියලා හිත අලෝභ අදෝස අමෝහ වලින් සෞම්‍යත්වයෙන් මෛත්‍රී ගුණ වලින් පවත්වාගෙන ඉන්න පුළුවන් නම් එයාට කෙන්දිරි ගන්න එකක් නැහැ. එයා පැත්තකට වෙලා ඉඳී මොකද මේ රෝගයත් එක්ක එයාගේ හිත සම්බන්ධ නැහැ. තේරුණාද? ඒ හිත සම්බන්ධ නැහැ. මේක එක කැක්කමක් දෙනවා මෙතන හිත කැක්කම නැති තත්ත්වයට හදාගෙන ඉන්නේ. අන්න යා මෙලොව වශයෙන් කුසල කර්මයක් කරන නිසා. එයාට අරක විකල්ප නැහැ. හොරිත් හැදිලා මේ හැම යනවා. මේ හැරෝ ගන්න. එයාට මම නමුත් මම දන්නේ නැහැ බෝධිගත ආමුදුරෝ එහෙම හිටියද නැද්ද කියලා රහත් වෙලා නැහැ මම හිතනවා. බුදුහාමුදුරනේ අර పూర్ව කර්ම වලට මේ ඇඟ මෙවා කරනට මේ විපාක විදිහින් හිතන්නේ. හිත විපාක නොවින තැනට හදාගත්තොත් මොන බයක් අත්. හැබැයි ඔහොම මං කටින් කිව්වට මටවත් බෑ. තාම තාම මාත්‍රේ සෙප්පර බබා ලෑස්තිය නම් ධනකිට ගහන්න නගලනවා. ඉතින් ඔය තාම නිදෝනවා. ඒක පුදුමයක් නෙමෙයි. අනාදීමත් කාලයක්. මහා සැරෙන් අපි කොයි තරම් ඒ කියන්නේ කොයි තරම් අපි කොටි වෙලා මේ හරක් මරාගෙන කන්න ඇද්ද නෑ ඈ ඉතින් ඕවා ඕවා කොල්ලා ගෝනි ගෝනි ගණන් නෙවෙයි ටොන් ගණන් මේව තියනවා ඒවා ඉමින් ඉමින් පහුරු ගා ගන්නවන මේ පහුරු ගාන හැටි මේ කතා ගන්නේ මාත් ඇතුළු මේ තැනට අපි ඔක්කොම කොම්බුයි කියන එකයි මේ කියන්නේ මං කොලයි කියන එක නෙමෙයි මාව අල්ල ගන්න එපායි අමාරුයි අමාරුයි වැටෙන. හොඳයි පින්නතුනේ දැන් මම හිතනවා මේ කාටත් කාරණේ තේරෙන්නේ නැති අපේ සුළු කාලය ජීවත් වෙන්න තියෙන. ওই ටිකේදී තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරමක් අප කරගමු. එසේ කිරීමෙන් ජීවිතවලට සිදුවෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප පැසුරු කරන්නා ස්ථානවලටත් අධිගෘහ සිනෝ දීර්ඝ සම්මියාමේකින් අනුමෝදන් වෙත්තා එයින් සතුරුවන්නා වූ දිව්‍ය රාජසමයාගේ ආශිර්වාදය මේ සම්පතම ලැබීමෙන් තම තමන්ගේ ජීවිතය හැමගේ ගමන් කරමින් ජීවිත රසය මතු කර ගැනීමට සෑම දිනාටම හැකියවා. ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මව්පිය ආදී සියලුම ඥාති වර්ගයාටත් බුදු පින්නතුන්වත් දෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ අමා මහ නිවන් පිණිස හේතු වේවා යන් සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ආකාශට්ටාජ බුම්මට ඥාතීන් බින්දිනි ධම්මේ සමඩම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න